මරණන්තන්නේ ජීවිතං යතා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප පලෝපගා නිරයන් පාප කම්මන්තා පුඤ්ඤ කම්මාච සුගතින් තස්මා කරේය කල්යාණං නිචයන් සම්පරා එකං පුඤ්ඤානි පරලෝකස්මින් පටිත්තා හොන්ති පානිනං සාදු සාදු සාදු ධර්මස්සවනාබිලාසි ධර්මකාමේ සත්පුරුෂ කාරුණික පින්වත්නි අද මේ ධර්ම දේශනාව සඳහා අප විසින් තෝරා ගන්නට යෙදුනේ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේට ඇතුළත් උතුම් සූත්‍ර දේශනාවක් මේ දේශනාවේ නම අයියකා සූත්‍රය අයියකා සූත්‍රය කියලා කියන්නේ පාලියෙන් අයියකා කියලා කියන්නේ ආච්චි අම්මා කියන තේරුම. කොට අයේකා සූත්‍රය කියලා කියන්නේ ආච්චි අම්මා ගැන වදාළ දේශනාව කියන එකයි ඒකේ අදහස. ඒ දවස්වල අපේ භාග්‍යතුන් වහන්සේ වැඩ වාසය කරේ සවැත් නුවර ජේතවනාරාමේ එදා පසේනන්ද කොසල් මහ රජතුමා මහ දවාලේ භාග්‍යතුන් වහන්සේව බැහැ දකින්ට ආවා. එවෙදින් භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා. පැත්තකින් වාඩි වුණා. පැත්තකින් වාඩි වුණ පසේ නදී කොසල් මහ රජතුමාගෙන් භාග්‍යතුන් වහන්සේ මෙහෙම විමසුවා. පින්වත් මහරජා මේ මහදවාලේ ඔබ කොහේ ඉඳන්ද එන්නේ කියලා. කොසල් රජතුමා භාගතුන් වහන්සේට ප්‍රකාශ කළා සාමීනී මගේ ආච්චි අම්මා කරුණිය කළා ඇය ගොඩක් වයසයි මහලුයි පිළිවෙලින් අන්තිම වයසටත් ආවා උපතින් අවුරුදු 120ක් හිටියා ස්වාමීනි ඔය ආච්චි අම්මා මට හරිම ප්‍රියමනාපයි. ඉතින් ස්වාමීනි මගේ ආච්චි අම්මා කරුණේ කරන්න එපා කියලා වටිනා හස්තියෙකුට ගණදෙනු කරන්න පුළුවන් නම් මං වටිනා හස්තියෙක් උනක් දෙන්න කැමතියි. ඒ වගේම ස්වාමීනි ඔය මගේ ආච්චි අම්මා කරුණේ කරන්න එපා කියලා වටිනා අස්වැයක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නම් මං වටිනා අස්වැයක් උනත් දෙන්න කැමතියි. ඒ වගේම ස්වාමීනි ඔය මගේ ආච්චි අම්මා කරුණේ කරන්න එපා කියලා වටිනා ගංවරයක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නම් මං වටිනා ගංවරයක් උනත් දෙන්න කැමතියි. ඒ වගේම ස්වාමීනි ඔය මගේ ආච්චි අම්මා කරුණිය කරන්න එපා කියලා වටිනා ජනපදයක් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් නම් මං ජනපදයක් උනත් දෙන්න කැමැති කියලා මේ රජතුමා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා. මෙහෙම ප්‍රකාශ කළාම බුදුරජාණන් වහන්සේ මේ කොසල්මා රජතුමාට දේශනා කරනවා සබ්බේ සත්තා මහරජ මරණ ධම්මා මරණ පරියෝසాన මරණං අනචීතාති කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් මහරජ හැම සත්වයක්ම මරණය උරුම කරගෙනයි ඉන්නේ මරණයෙන් අවසන් වෙනවා මරණය ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ මේ කාරණාව දේශනා කළාම කොසල්මා රජතුමා බුදුරජාණන් වහන්සේට කියා සිටියා අච්චරියම් බන්තේ අද්භුතම් බන්තේ යාව සුභාසිත මිදම් බන්තේ භගවතා සම්මේ සත්තා මරණ ධම්මා මරණ පරියෝසානා මරණං අනතීතාති කියලා මේ රජතුමා ප්‍රකාශ කළා. ස්වාමීනි ආශ්චර්යයි ස්වාමීනි අද්භූතයි ස්වාමීනි ඒක කොයිතරම් ඇත්තද දැන් භාග්‍යතුන් වහන්සේ වදාලේ හැම සත්වයක්ම මරණය උරුම කරගෙනයි ඉන්නේ මරණයෙන් අවසන් වෙනවා මරණය ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ වෙලාවේ මේ රජතුමාට නැවතත් ප්‍රකාශ කරනවා පින්වත් මහරජ ඒක එහෙමම තමයි පින්වත් මහරජ ඒක එහෙමම තමයි පින්වත් මහරජ හැම සත්වයකම මරණය උරුම කරගෙනයි ඉන්නේ මරණයෙන් අවසන් වෙනවා මරණය ඉක්මවා ගිහිල්ලා නැහැ. කින්වත් මහරජ ඒක මේ වගේ දෙයක්. පුච්චපෝ මැටි වාදනක් තිබෙනවා. අමු මැටි වාදනක් තිබෙනවා. ඒ හැම මැටි වාදනයක්ම බිඳීම උරුම කරගෙනයි තියෙන්නේ. බිඳීමෙන් අවසන් වෙනවා. බිඳන ස්වභාවය ඉක්මවා ගිහිල්ලා නැහැ. පින්වත් මහරජ ඒ විදිහම තමයි හැම සත්වයකම මරණය උරුම කරගෙනයි ඉන්නේ මරණයෙන් අවසන් වෙනවා මරණය ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා මෙන්න මේ කාරණාව දේශනා කළා අපේ බුදුරජාණන් වහන්සේ නැවතත් මේ රජතුමාට ගාථා ධර්මයකින් අනුශාසනා කළා සබ්බේ සත්තා මරිස්සන්තේ මරණන්තන්නේ ජීවිතං යතා කම්මං ගමිස්සන්තේ පුඤ්ඤ පාප පලෝපගා නිරයන් පාප කම්මන්තා පුඤ්ඤ කම්මාච සුග්ගතින් තස්මා කරෙය්‍ය කල්යාණං නිචයන් සම්පරායිකං පුඤ්ඤානි පරලෝකස්මින් පටිත්තා හොන්ති පානිනං කියලා සබ්බේ සත්තා වරිස්සන්ති උපන්නා වූ සියලෝම සත්වයන් මරණයටපත් වෙනවා මරණං තන්නේ ජීවිතං මේ ජීවිතය මරණයෙන් අවසන් වෙනවා යතා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප පලෝපගා ජීවත් වෙන්න කාලේ කෙරගත්තා වූ කුසල කුසල ධර්මයන්ට අනුව කුසල් ලකුසල් දෙකට අනුව මේ සත්වයෝ මේ යන බවත් පුඤ්ඤ කම්මාච සුග්ගතින් පාප කම්මාච දුග්ගතින් පෞකම් කළ ඇත්තෝ දුගතියේ උපදින බවත් පින්කම් කළ ඇත්තෝ සුගතියේ උපදින බවත් ඒ නිසා ඥානවන්ත බුද්ධිමත් සිහි කල්පනාව ඇති උදවිය විසින් මෙලවටත් පරලොවටත් හිතසුව පිණිස පවතින පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට ඕන. මොකද පුඤ්ඤානි පරලෝකස්මින් පටිච්චා හොන්තිපානි නම් පරලොවේදී මේ සත්වයින්ට පිහිට පිණිස සැපේ පිණිස පවතින්නේ කිනයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එන්න මේක තමයි මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතය. ඉතින් මෙන්න මේ දේශනාවට අනුව අපි කරුණු ටිකක් තේරුම් ගන්නට සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. අර ඉහතින් සඳහන් කළ ගාථා ධර්මයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කළා සබ්බේ සත්තා මරිස්සන්ති කියන මේ පාඨයේ මේක දිහා බලනකොට අපට පේනවා මෙතන ප්‍රශ්න තුනක් අපට පේනවා. ඒ තමයි සබ්බේ සත්තා. සීල සත්වයෝ කියන්නේ කවුද? මරණය කියන්නේ මොකද්ද? මැරෙන්නේ මොන විදියටද කියන මෙන්න මේ ප්‍රශ්න තුනයි. එතකොට මේ සබ්බේ සත්තා කියනකොට සීල සත්වයෝ කියනකොට අපි දැනගන්න ඕන මේ සීළු සත්වයෝ උපදින්නේ කොහොමද? මොන මේ සීළු සත්වයෝ කියලා කියන්නේ අණ්ඩජ ජලාබුජ සංසේජජ ඕපපාතික කියන මෙන්න මේ සතර ආකාරයෙන් උපදින සත්වයින්ට තමයි සබ්බේ සත්තා කියලා කියන්නේ. මේ ලෝකේ ඇතම් සත්වය උපදිනවා බිත්තර වෙදී. කටුව සිඳගෙන විහිවන සත්වයින්ට කියනවා අණ්ඩජ කියලා. ජලාබුජ කියන මව් කුසින් වැදෑමා සිඳගෙන විහිවන සත්වයන්ට කියනවා ජලාබුජ කියලා. ඒ වගේම කුණුරඩෝ දි รา පත් තුන තන වතුර පල් වෙච්ච තැන උපදින කණුවාම් පොළඟටියන් මෙරුවන් වගේ සත්තු සංසේජජ කියන විදිහටයි උපදින්නේ. ඊළඟට මේ අණ්ඩජ ජලාබුජ සංසේජජ කියන මේ තුන් ආකාරයට නැතුව උපදින සත්ව කොටසට කියන ඕපපාතික කියලා. බ්‍රහ්මයන්, දෙවියන්, ඒ වගේම යක්ෂයන්, ප්‍රේතයන් ඒ වගේම සමහර මිනිසුන් ඒ වගේම නිරේ උපදින සත්වයන් මේ ඕපපාතික වශයෙන් උපදින විශේෂයෙන්ම බ්‍රහ්මයන් දෙවියන් යක්ෂයන් പ്രേතයන් නිරිසතුන් වගේ සත්ව ඕපපාතිකව තමයි උපදින්නේ සාමාන්‍යයෙන් අපි මේක බැලුවෙත් සාමාන්‍ය මෞකුසක පිළිසිඳ ගැනීම ගත්තෙත් ඒක ඕපපාතික උපතක් වශයෙන් තමයි සකස් වෙන්නේ. ඒ පිළිසින ගැනීම සිද්ධ වෙන්නේ ඕපපාතික උපතක් ඇටියට. මව් කුසෙන් බිහි වෙන්නේ ජලාබුද කියන කාරණාව හැටියට. එතකොට මෙන්න මේ සතර ආකාරයෙන් ඉපදිච්ච සත්ව කොටසට කියනවා සබ්බේ සත්තා කියලා. ඊළඟට මරණය කියන්නේ කුමක්ද? මේ මරණය කියන කාරණාව බුදුරජාණන් වහන්සේ මේ සත්‍ය විභංග සූත්‍රයේදී ඒක විග්‍රහ කරලා තියෙනවා. කතමං චාවසෝ මරණං යං තේසං තේසං සත්තානං සම්මා සම්මා සත්තනිකායා චුති චවනතා වේදෝ අන්තරදානං මච්චු මරණං කාලකිරියා කන්දානම් වේදෝ කලේබරස්ස නික්කේපෝ ඉදං උච්චතේ උච්චතා උසව මරණ මෙන්න මේ සූත්‍ර පාඨය දිහා බලනකොට මරණය කියන්නේ කුමක්ද කියන කාරණාව දේශනා කරලා තියෙනවා. එවැනි මරණය කියන්නේ කුමක්ද? ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ත්ව නිකාය කොටස් වලින් අහක් වීමක් අහක් වෙන බවක් වෙන්වීමක් අතුරුදාන් වීමක් කරුරේ කිරීමක් හිස්කන්ධ වෙන බිඳීමක් කලේබරයාගේ මල සිරුරේ බහලීමක් වීසි කිරීමක් යන යම්කිසි දෙයක් ඇතනම් අන්න ඒකටයි ඇවැත්නේ මරණය කියලා කියන්නේ. මෙන්න මේකට තමයි මරණය කියලා කියන්නේ. ස්කන්ධයන්ගේ විඳීම ආයතනයන්ගේ නික්කේපය ඒක මරණය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නලා දීලා තිබෙනවා. මැරෙන්නේ මොන විදිහටද කියන කාරණාව තමයි තුන්වැනි ප්‍රශ්නය. කොට මැරෙන විදිහි ඕන තරම් තියෙන්න පුළුවන්. යම් කෙනෙක් වාහනයකට හැප්පිලා මැරෙන්න පුළුවන්. වහ ටිකක් බීලා මැරෙන්න පුළුවන්. රේල්ලුවට බෙල්ල තියලා මැරෙන්න පුළුවන්. ගඟේ බුහුඳ පැනලා ඒ වගේම ගෙලවල දාගෙන මැරෙන්න පුළුවන්. ඒ වගේම යම්කිසි රෝගයකින් යම්කිසි සතර උපද්‍රවයකින් මරණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ මේ ලෝකේ උපන්නා වූ සියලුම සත්වයෝ මැරෙනවා. ඒකට හේතුව තමයි මේ ජීවිතයේ මරණයෙන් අවසන් වීම එහෙම මරණයට පත්වන කෙනාට එහෙම මරණයට පත්වන උදවිය ජීවත් වෙන්න කාලය තුල යම්කිසි පිනක් පාපයක් සිද්ධ කරගෙන තියෙනවද ආන්ගේ පින්පව් දෙකට අනුව ඒ ඇත්තෝ මිය පරලොව යනවා පින් කරගත් අය සුගති භූමියක උපතක් ලබනවා පව් කරගත් උදවිය දුගති භූමියක උපත ලබන්නේ. ඒ නිසා ඥානවන්ත සත්පුරුෂ කෙනා විසින් මෙලවටත් පරලොවටත් හිතසුව පිණිස පවතින පුණ්‍ය ධර්මයන් තම තමන්ගේ ජීවිත තුළ අප්‍රමාදීව සිද්ධ කරගන්නට ඕන කියන බව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා මේ සමාජයේ ඇතම් මුදවිය ඉන්නවා ධනක් පිනක් කරන්නේ නැහැ බණක් භාවනාවක් කරන්නේ නැහැ තමන්ගේ අම්මා තාත්තට වැඩිහිටියන්ට සලකන්නේ නැහැ ගරු බොහොමම් කරන්නේ නැහැ පන්සලකට යන්නේ නැහැ මේ විදිහට කකා බිබී විනෝදයෙන් ඉන්නවා පරලොවක් ගැන හැඟීමක්වත් නැහැ ඒ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි නිතර සිතන්ට ඕන තමන් මැරෙන කෙනෙක් කියන බව. ප්‍රාණ කියන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ නිතර නිතර සිහිකල යුතු ධර්ම ටිකක් ගැන කිව්වා. ධර්ම පහක් ගැන කියනවා ඒක කාරණාවක් තමයි මරණය ගැන නිතර සිතන්න කියලා නිතර මෙනෙහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒකට හේතුව මොකද්ද මරණය ගැන හිතන්න හිතන්න කල්පනා කරනකොට මෙනෙහි කරනකොට තමන් දේවල් වලට පුද්ගලයන්ට මනසින් බැඳලා ඉන්නවනම් පාපයට අකුසලයට වැටලා ඉන්නවනම් ඒ මිදලා පාපයෙන් අකුසලයෙන් සිත මුදාගෙන කුසලයේ තුල ධර්මයේ තුල සිත පවත්වාගෙන ඒ වගේම කායික සංවරය, වාචසික සංවරය, මානසික සංවරය ඇති කරගෙන Tamanට සුගතියකට යන්න මාර්ගයක් ඇති කරගැනීමේ හැකියාව තියෙනවා. නිරයට යන මාර්ගය, අපායට යන මාර්ගය වසාලා වසාලාලීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අපි මේ මරණවා කියන කාරණාව මරණය ගැන නිතර නිතර සිහි කරන්න ඕන. මේ සමාජය බොහෝ උදවිය ජීවත් වෙන්නේ නොමරණ මිනිසුන් වශයෙන් මැරෙන්නේ නැහැ කියන හැඟීම තුළ ඉන්නේ. අනුන්ට වින කරමින් ඒ වගේම ලෝභ ආදී කෙලෙස් ධර්මයන්ගෙන් සිත පුරවගෙන බල තණ්හාවෙන්, ධන තණ්හාවෙන්, මාසරුකමින්, ලෝභකමින් ජීවත් වෙන්නේ නමුත් අපි හිතන්න ඕන තමන් මැරෙනවායි කියලා. භෞතික හැමදේම තමන්ට දාලා යන්න සිද්ධ වෙනවා. හිතට ගන්න දේ තමයි පරලොවට අරගෙන යන්නේ. දවසක් దేవතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ සත්වයාට පර සසරට පිහිටවන්නේ කුමක්ද කියලා. බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කළේ කර්මයයි කියලා. මේ නිසා මේ කර්මයේ දෙපැත්තක් තියෙනවා කුසල් අකුසල් කියන දෙක. කුසලයේ යහපත පිණිස පවතිනවා අකුසලය දුක පිණිස පවතිනවා ඒ නිසා අපි භෞතික දේවල් කොච්චර අපිට තිබුණත් ඒ හැම දෙයක්ම මේ ජීවිතයේ පරිහරණය කරනකම් පමණයි දැන් මේ කොරෝනා කියන ව්‍යසනය නිසා මේ ලෝකේ ලස්ස ගණනින් මිනිස්සු ජීවිතයෙන් සමුගත්ත මරණයටපත් වුණා ඒ අත්ංග මුළු ජීවිත කාලය තුළම හරියම්බ කරගත්ත දේවල් ඒවා දාලා ඒ ඇත්තන්ට ජීවත් වෙන්න කාලය තුල සිද්ධ කරගත්තා වූ යහපත් අයහපත් කියන කිම්පව් කියන යමක් වෙද්ද ඒ දෙක අරගෙන තමයි යෝම් පරලොව ගියේ ඒ ඇත්තන්ගේ ගේදරවල්වත් දැනුගත්කම්වත් සල්ලි භාගෙවත් ඒ වගේම රැස් කරගත්ත දේවල්වත් ඒ කිසිවක් පරලොවට අරගෙන ගියේ නැහැ ඒ නිසා පේනවා මේ මරණය කියන එක කොයි මොහොතේ කොයි ආකාරයෙන් අපේ ජීවිත කරා පැමිණෙයිද කියන්න අපි දන්නේ නැහැ. එනිසා මේ ජීවත් වෙන මොහොත තුළ අපි නිවරදිව තමන්ගේ ජීවිතය පවත්වා ගන්නට තමන්ගේ කය වචනය සිත නිවරදි කරගන්න කුසලයට ධර්මයට යොමු කරගන්න තමන් මහන්සි ගන්න ඕන. තමන් පුරුදු කරන ධර්මයේම තමයි තමන්ට බරලව යහපත පිණිස සැපේ පිණිස පවතින්නේ. එනිසා මේ ධර්මයේ තුල ඉන්න කෙනාට ඒක යහපත පිණිස ආරස්සාව පිණිස රැකවරණය පිණිස පවතිනවා. දුගතියට වැටෙන්නේ නැතුව සගතියක සිත පිහිටුවා ගන්න. ඒ වගේම නිවනට සිත යොමු කරගන්න හැකියාව ලැබෙන්නේ ධර්මයේ තුල ඉන්න කෙනාට ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ධර්මයට අනුව කටයුතු කරන කෙනා ධර්මයේ විසින් ආරක්ෂා කරනවායි කිව්වා. අධර්මයේ තුල ඉන්න කෙනාට එහෙම ආරස්සාවක් පිහිටක් සරණක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඒ ඇත්ත මෙලවත් පිරියනවා, පරලොවත් පිරියනවා, සසරත් දුගතිගාමී වෙනවා, නිවනින් ඈත් වෙනවා. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන මේ ලබාගත් දුර්ලභ මිනිස් ජීවිතය තුළ මනමින් තුනරුවන් පිළිබඳ සද්ධාව ඇති කරගෙන ධර්මානුකූලව බුද්ධ දේශනා ඇසුරින් තෙරුවන් සරණ ගිහින් ඒ තුනරුවන් පිළිබඳ සද්ධාව ඇති කරගෙන සිල්වත් භාවය ඇති කරගෙන ඒ කුසල ධර්මයන් දියුණු කර ගනිමින් තමන් තමන්ගේ ආධ්‍යාත්මික සංවිධියාව ඇති කරගන්න ඒ බුදුරජාණන් වහන්සේ පෙන්නලා දුන්න උන්වහන්සේ අපට දේශනා කළ ඒ උතුම් ධර්මයේ තම තමන්ගේ ජීවිත තුළට අපි ගලපා ගන්න ඕන. එනිසා මේ මරණය කියන කාරණාව කොහේ කොතනක උපන්නත් කාම ධාතුවේ උපන්නත් රූප ධාතුවේ උපන්නත් අරූප ධාතුවේ උපන්නත් මේ තුන් ලෝක ධාතුව තුල කොතනක උපන්නත් මරණයෙන් ගැලවීමක් නැහැ උපතක් යන්තනක තියෙනවනම් ජරා මරණ කියන කාරණාව උරුමයි ඉතින් උපත තියාගෙන මරණයෙන් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඉපදෙන නිසා තමයි කෙනෙක් මරණයටපත් වෙන්නේ. ලෙඩ වෙන්නේ, වයසට යන්නේ, මැරෙන්නේ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ ධර්මයන්ට මෝණ පාන්න සිද්ධ වෙන්නේ ඉපදීම නිසා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේත් බෝධිසත්ව කාලයේදී උන්වහන්සේ මේ ජරා මරණයන්ට හේතුව තමයි හේව්වේ. උද මේ ජරා මරණයන්ට හේතුව හොයනකොට ඒ පිළිබඳ යෝනිසෝ මනසිකාරයෙන් විමසනකොට ප්‍රඥාවෙන් අවබෝධ වුණාය කියනවා ඉපදීම නිසා තමයි ජරා මරණයන්ටපත් වෙන්නේ කියලා. උට මේ ඉපදීම කියන කාරණාව තියෙනවා නම් ජරා මරණයන්ගෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් යන්තනක ඉපදීම තියෙනවා නම් ඉපදුනා නම් ඒ ඉපදීම අපට ලැබෙන දෙයක් තමයි ජරාව ව්‍යාධිය මරණය කියන කාරණා. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ ජරා මරණයන්ගේ මිදෙන මාර්ගය අවබෝධ කරගෙන ඒ ජරාවක් නැති ජාතියක් ජරාවක් මරණයක් නැති නිවීමක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ආන්ගේ ජාතියක් ජරාවක් මරණයක් නැති ඒ උතුම් නිවීම තම තමන්ගේ ජීවිත තුළින් අවබෝධ කරගන්නට අපි මහන්සි ගන්න ඕන තමන් මැරෙන කෙනෙක් කියලා නිතර නිතර හිතන්න ඕන එහෙම සීකරමින් කයින් වචනෙන් මනසින් කුසලය තුල පිහිටලා සතර සතිපට්ඨානය සතර සම්මියප්ප්‍රදාන සතර එර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන මේ ධර්මයන් තම තමන්ගේ ජීවිත තුළ වඩා ගන්නට දිනු කර ගන්නට මහන්සි ගන්න ඕන. ආන්ගේ ධර්මයන් වඩන දිනු කරන කෙනාම තමයි මේ ජරා මරණයන්ගෙන් නිදහස් වෙන්නේ. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන මේ ධර්මයන්ගෙන් නිදහස් වෙන්නේ මෙදෙන්නේ ඔය සත්‍විස් බෝධිපාර්ශික ධර්මයන් වඩන උදවිය. ඔය සත්‍විස් බෝධිපාර්ශික ධර්මයන් වඩන්නේ දිනු කරන්නේ නැතිව ප්‍රාර්ථනා කළා කියලා ආයාචනා කළා කියලා යාඥා කළාය කියලා මේ ජරා මරණයේ අංගයෙන් දුකින් නිදහස් වෙන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නිවන් මාර්ගයක් දියුණු කරගන්න ප්‍රාර්ථනාවෙන් පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒකට ධර්මයේ දැනගන්න ඕන. ඒ ධර්මයේ දැනගන්න නම් සත්පුරුෂයන් ඇසුරු කරන්න ඕන. ඒ සත්පුරුෂයන් මාර්ගයෙන් සද්ධර්මය අහන්න ඕන. ඒ අහන සද්ධර්මය තමන්ගේ සිතෙහි ධාරණය කරගෙන ඒක නුවණින් යෝනිසෝ මනසිකාරය කරන්න ඕන නුවණින් විමසන්න ඕන. එහෙම නුවණින් විමසනකොට Tamanට කාර්තයක් ධර්මයක් වටහාගෙන ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ යෙදෙන්න නියලෙන්න ඕන. එහෙම ධම්මානු ධම්ම ප්‍රතිපදාවේ නියලන කෙනාම තමයි ජරා මරණයන්ගෙන් මිදෙන්නේ නරා මරණයන්ගෙන් නිදහස් වෙන්නේ මේ සංසාර දුකින් එතර වෙලා අමාමා නිවනින් සැනසෙන්නේ ආංගේ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ නියැලෙන පුද්ගලයාම පමණයි. ඉන් මෙහා ඉන්න උදවිය මේ සංසාර දිගින් දිගටම ඉපදෙමින් මැරෙමින් දුගතියද වැටෙමින් මේ සංසාරයේ ගමන් කරන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ නිසා මේ කාරණාවන් මැනවින් තම තමන්ගේ සිහියේ තබාගෙන ඒවා ගැන විමසමින් කල්පනා කරමින් තම තමන්ගේ ජීවිතය යහපත් කරගන්න, නිවැරදි කරගන්න, මෙලොව ජීවිත, පරලොව ජීවිත සුවපත් කරගන්න, ඒ වගේම නිවන් මාර්ගයේ වඩා ගන්නට හැමදිනාටම සත්‍ය ධෛර්යයේ වාසනාව සැලසේවා ලැබේවා කියලා ආශිර්වාද කරමින් මේ දේශනාව මින් නිමා කරනවා පළමු කොට අපි මේ පින අනුමෝදන් කරමු. සීල බ්‍රහ්ම රාජවර, දේව රාජවර, නාග රාජවර ප්‍රදාන මාත්‍ර දිව්‍ය පුත්‍රයා සද්දේව රජතුමා සතර වරන් දෙව්වරු සමන සමන් දෙවියන් ඇතුළු ඉෂ්ඨකාමී, හිතකාමී, අල්පේසාක්කී, මහේසාක්කී පින්කමද සපකමද සියලු දෙවියෝ මේ පින් දක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට ආශිර්වාදයේ පින්වත් ඔබටත් පවුල හැම දෙනාටමත් සලසා දෙත්වා කියලා සාදු කියමු. ඉතින් අද මේ පින්කමේ දායකත්වයේ ගැන කටයුතු කරන ඒ දායක පින්වතුන් නමින් මියගිය සිළු ඥාතීන්ටත් ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ නමින් ජම්මාන්තරගත වන මව්පියම් ප්‍රදාන ගුරුවර බන්දු මිත්‍රාදී හැම දෙනාටමත් මේ උතුම් ඕපින අනුමෝදන් කරම අපේ ඥාතීන් හිතයිසින් මේ පින් දක බලා අනුමෝදන් වෙත්වා සැපයෙන් සැපයටපත් වෙත්වා භවගාමී ජීවිතත් සුවපත් කර කරගනිත්වා කියලා සාදු කියන සාදු සාදු ඒ වගේම උපන්දිනයේ සමරන ඒ වගේම රෝගී තත්ත්වයේ පසුවන ඒ සීල දනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනය ආයුරාෝග්‍ය ආදී භාග්‍ය සම්පත් සැලසේවා ලැබේවා කියලා ආශිර්වාද කරන අතරම හැමදෙනාටම පොදුවේ අපි සෙත් ප්‍රාර්ථනා කරනවා මේ කාලය තුල සිද්ධ කරගත් සීල පුණ්‍ය ධර්මයන් බලයෙන් තුනරුවන් සදසෝ විසමා ගුණ බලයෙන් දෙවියන්ගේ පිහිටින් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ ආයුර ආරෝග්‍ය ආදී භාග්‍ය සම්පත් සැලසේවා ලැබේවා කායික වශයෙන්ද මානසික වශයෙන්ද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත්ම වෙත්වා දීර්ඝායසම ලැබේවා කියලා ආශිර්වාද කරනවා සාදු සාදු ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මෛද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු නම් පරන්ති සාදු සාදු සාදු පසු පින්තුනි අද ධර්මානුශාසනාව සිදු කළ ගෞරවනීය දේශකයන්න් වහන්සේ හැලුම් මහර දෙකටන බවුන්සෙත් මානසික සුවසෙවන වාසී පූජනීය ඔක්කම්පිටියේ සාරද ස්වාමීන්ද්‍රයන් වහන්සේ අප හැමදෙනාම සාතුටු වෙමු. උන්වහන්සේ නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කර සිටින සාදු සාදු සාදු. පින්තුනි ඔබටත් පුළුවන් ජාතික ගුවන් විදුලියේ මෙවැනි ධර්මානුශාසනාවක දායකත්ව ලබා ගන්නට. එසේනම් 0112697148 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ආගමික අංශය. ඔබ සැමට සම්මා සම්බුත් සරණයි. දැන් වෙලාව පෙරවරු 8 විනාඩි 50යි මේ ශ්‍රී ලංකා වන්දේ සංස්ථාවේ ස්වදේශීය සේවයයි. වැලිතල අතරින් එමිට වස්නා වැලිතල අතරින් එමිට වස්නා නිරංජන නදියේ කලාහිත වැද සිට බුදු උදා සිලෝහිමි මොක්සුවරද මොහොතේ සමාධි භාවනා සමාධි භාවනා වැටියේ සීතල දෙවනේ හිම කඳු වැටියේ සීතල දෙවනේ චන්දන තුරු පීලා චන්දන තුරු පීලා ඇදී එන මල් මුව රස රසිනේ කමල මුසු කොමල මල පවසේ ගැටිලා පාවෙනා ගැටිලා පාවෙනා සත්සර නංගලා ටික ටික සෙලවි සත්සර නංගලා ටික ටික සෙලවි සිරිමාවෝ හිමිගේ මනෝහර අනුපත් අතුරු කිසි නතාගේ ආනේ රස නැුණා සරාගී ජීවනා සරාගී ජීවනා සාකා අඟමෙත් මෙහෙමි දකුණේ සාකා සිරිලක්කගෙන ආදා සිරිලක්කගෙන ආදා හිතම තම මහමෙවුනා උනේ ලකයි කොළ වන්නම ලෙස මහබෝ සුනීදී නාදෙනා පඬිතුක ඩබ්ලිව්.ඩී අමරදේවගේ ගීතයක් අපේ රසවින්ද දැන් පෙරරුවට 6 විනාඩි